නමෝ තස්සේ සති භාවනා කරන භාවනා යෝගියාට කාලය ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව අපදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කාලය පිළිබඳව තථාගතයන් වහන්සේ নানা ප්‍රකාර කරුණු කාරණා දේශනා කරලා තිබුණත් මේ කාලය පිළිබඳව ගොඩාක් ප්‍රශ්න ගැටලු අදත් වර්තමානයේ පවතිනවා. අපි අහලා තිනවා කාලයට ඉඩ දෙන්න. කාලය විසින් විසඳයි. කාලයට මේක උත්තර දෙන්න පුළුවන්. මේ වගේ සමහර ප්‍රකාශන අපි අනන්ත ප්‍රමාණ ආලා තිනවා. කවුද මේ කාලය කියන්නේ? මොකද්ද මේ කාලය කියන්නේ? කාලයට කරන්න පුළුවන් මොනවද කියන එක ගැන අපට විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. අද මේ ප්‍රශ්න ටික අපි විසඳා ගන්න යම්කිසි වෑයමක් තමයි මේ පාන්දර කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෑයම තුලින් මේ ප්‍රශ්නය සාර්ථකව විසඳෙන බවත් අපට විශ්වාසයක් තියෙනවා. ඒතුව අපි මේක යම්කිසි කෙනෙකුගෙන් ශ්‍රවණය කරලා යම්කිසි කෙනෙකුගෙන් අහලා දැනගෙන ඒම එකක් නෙමෙයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපගේ ජීවිතේ මේ ආස්වාස ප්‍රාස්වාසයේ පිළිබඳව භාවනා කරලා අප විසින් ප්‍රත්‍යක්ෂ කරපු දේ සාකච්ඡා කරන නිසා මේ කාලය පිළිබඳ තියෙන ගැටලුව අපට විසඳම් ගන්න පුළුවන් කාලය කියන්නේ පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, ආකාශ ධාතුව කියලා කිව්වොත් ඒක ගොඩාක් නිවැරදි. අපට ගැටලුවක් ඇති වෙනවා මේ පංචමා භූත කොහොමද මේ කාලය බවට පත් උනේ? මේ කාලය කියන එක්කෙනා එක්තරා භූතෙක් ඒ භූතය දෙතිස්මා තලයෙන් එක භූතෙක්. ඒ භූත ධාතුව ගැන ගොඩාක් දුරට අපි කතා කරන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ සමහර සූත්‍රවල මේ භූතය පිළිබඳව සාකච්ඡා කරනවා. බලන්න මේ පඨවි ධාතුව අපි කියනවා මේ පඨවි ධාතුව කම්පනයක් ඇති වෙලා ඒ කම්පනය තුල තිබිච්ච පීඩණය දීර්ඝ කාලිනව පවතිලා ඒ දෝංකාරය පීඩනයේ බවටපත් වෙලා පීඩනයේ කම්පණය වෙලා මේක තුලින් තෙරපි තෙරපි තෙරපි ඇතිවෙච්ච ඒ කම්පණයේ තරංගවල තිබිච්ච ඒ අණු එක රාශි වෙලා පරමාණු වෙලා ඒ පරමාණු ටික නැවත අණු බවටපත් වෙලා මේ අණු අයක් විතර එකතු වෙලා මේ අණු හයට අපි කියනවා පටවි ධාතුව එහෙම නැත්නම් කාබන් ධාතුව කියලා. දැන් අපි දන්නවා භෞතික වස්තුවක් මෙතන නිර්මාණය වෙලා. හැබැයි අපට අමතක වුණා මේ දෝංකාරයට මේ දෝංකාරය පවතින කාලයක් තිබුණ බව. කාලයක් නැත්නම් දෝංකාරයක් කියන්න බෑ. කාලය විසින් තමයි මේ හැම එකක්ම නිර්මාණය කරන්නේ. කාලයක් නැතුව මේ ලෝකෙ මොකවත් නිර්මාණය වෙන්න පුළුවන් කමක් නැහැ. අපි යම්කිසි ප්‍රකාශයක් කරනවා ස්වාමීන් වහන්සේ මෙතනට වඩින්න කියලා. මේ ප්‍රකාශයේ කාලය නැත්තම් කියන්නේ කොහොමද? එහෙනම් ඒ සෑම වචනයක්ම, ඒ සෑම ශබ්ද ස්වරයක්ම මේ කටින් එළියට යන්න ඒකට කාලයක් අවශ්‍යයි. තත්පර ගණන්, විනාඩි ගණන්, පැය ගණන් මේ විදියට මේ සෑම ක්‍රියාවකටම කාලයක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාලය තමයි තීරණය කරන්නේ එයා මොන වගේ කෙනෙක් වෙනවද කියන එක. කාලය මුල් කරගෙන මේ නාම රූප නිර්මාණය වෙන නිසා මේ නාම රූප වලට කාලයක් තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන සබ්බේ සංඛාරා අනිච්චා. මේ ලෝකේ හැමදේම අනිත්‍යයි. ඇයි කාලය මුල් කරගෙන නිර්මාණය වෙන හැම දෙයකම කාලයක් තියෙනවා. ඒකට භාග්‍යතුන් වහන්සේ තවත් වචනයක් දේශනා කරනවා ආයුෂය කියලා. මොකද්ද මේ ආයුෂය? ඒ ධාතුවේ තියෙන පවතින කාලවකවානුව, කාලපරියාසය. එන මිනිස්යාට 120යි සුනකයාට 12යි මදරුවාට දින 7යි මේ විදියට ඒ ඒ අයගේ සතරමා භූතයාගේ නිර්මාණයේ නාමයට රූපයට අනුව කාලය තීරණය වෙලා තියෙනවා. මේ භෞතික වස්තු ගත්තාම මේ භෞතික වස්තු හැම එකක්ම අණු වලින් එකතු වෙලා නිර්මාණය වෙලා තියෙන නිසා මේ අණු කාලය මත තීරණය වෙලා නිර්මාණය වෙච්ච නිසා මේ සෑම භෞතික වස්තුවකටම කාලයක් තියෙනවා කොච්චර කාලයක් මෙයා පවතිනවද? කොයි කාලෙද ජීර්ණය වෙන්නේ, දි รา පත් වෙන්නේ, විනාශ වෙන්නේ? අද වර්තමානයේ භෞතිකව පවතින බෞල සම්පතක් තමයි මේ ප්ලාස්ටික් කියලා කියන જાතිය. විද්‍යාඥයෝ කියනවා මේ ප්ලාස්ටික් වල ආයුෂය අවුරුදු මිලියනයක් කියලා. ඒතු ඒ තරම් කාලයක් යනවලු මේක ජීර්ණය වෙන්න. මිලියනයක් ගියත් අවුරුදු 100ක් ගියත් අවුරුදු 10ක් ගියත් ඒකට කාලයක් තියෙනවනේ. එහෙනම් මේ කාලයේ ප්‍රශ්නේ නේද මෙතන තියෙන්නේ. එහෙනම් මේ කාලය වෙනස් කෙරුවොත් ඔක්කොම ටික වෙනස් වෙනවා. කාලය අඩු කරන්න පුළුවන් නම් වැඩි කරන්න පුළුවන් නම් මේ නාම රූප ධර්මතාවයේ තුල පවතින නිර්වාණ පණිවිඩය ලෝකෝත්තර කමඨාන වෙනස් වෙනවා. එහෙනම් ආස්වාස වෙන බව දැනගෙන සිටින ප්‍රාස්වාස වෙන බව දැනගෙන සිටින මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ කාලයට ඉඩ දුන්නොත් මොකද්ද වෙන්නේ කියලා. කාලය අපගේ ජීවිතය වෙනස් කරන සුළුයි. කාලයට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැති බව භාවනා යෝගියා තේරුම් ගන්නවා. ඒ ආර්ය උත්තමයා කල්පනා කරනවා මේ සිත එක තැනක පවතින්නේ නැහැ කියන ප්‍රශ්නේ මට තිබුණා. හැබැයි දැන් මේ සිත එක තැනක පවතිනවා කියන ප්‍රශ්නේ තිබුණා. ඒකත් කාලයක් ගත්තා මේ ප්‍රශ්නෙට කාලයක් ගත්තා. කාලයකින් තොරව මට මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න බැරි වුණා. එහෙනම් සිත එක තැනක තිබුණ නැහැ කියන ප්‍රශ්නය සිත එක තැනක තිබුණා කියන ප්‍රශ්නෙට මේක වෙනස් වුනේ කොහොමද? එහෙනම් එයා කල්පනා කරනවා මේක කාලයත් එක්ක වෙච්ච ප්‍රශ්නයක්. මම මොකවත් කළේ නැහැ. ඉබේම මේක වුනේ. ස්වයංක්‍රීයව මේක වෙනස් වෙනවා හැම දෙයක්ම. එහෙනම් මේ වෙනස ඇති වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනකොට මේ දෝංකාරය ඇති වෙනකොට කාලයක් තිබුණා නේද? මේ කාලය මේ සෑම තරංගයක් තුළම පැවතුණා නේද? මේ තරංගයේ නිර්මාණය වෙනකොට ඒ පරමාණු වලත් මේ කාලය පවතුණා නේද? පරමාණු වල න්‍යෂ්ටියේ ඒ කාලය තිබුණා නේද? ඒක අණුවලටපත් වෙනකොටත් ඒ අණුවල න්‍යෂ්ටියේ මේ කාලය අන්තර්ගත වෙලා තිබුණා නේද? එහෙනම් මේ සෑම අණුවක් තුළම මේ කාලය තීරණය වෙලා තිබුණාම මේ අණු එකතු වෙලා පඨවි ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව, අවකාශ ධාතුව ඇදුනාම මේ සෑම අණුවක්ම ඇදිලා තියෙන්නේ කාලය මුල් කරගෙන නිසා ඒ න්‍යාස්තිය පවතින කාලයක් තියෙනවා. ඒ නිසා ඒ කාලය සම්පූර්ණ වෙනකොට එයා ඉලෙක්ට්‍රෝන නම් පෝට්‍රෝන වෙන්න ඕනේ. පෝට්‍රෝන නම් නියුට්‍රෝන වෙන්න ඕනේ. නියුට්‍රෝන නම් එයාගේ කාලය ඉවරුනාම කම්පණය වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් එයා පෝට්‍රෝන වෙන්න ඕනේ. පෝට්‍රෝන කට්ටිය ඉලෙක්ට්‍රෝන වෙන්න ඕනේ. එහෙනම් මේකට සාමාන්‍යයෙන් අවම කාලය කොච්චරද කියලා බැලුවාම මේකට කියන අවම කාලය තමයි ෂණ හතක්. ෂණ හතක් තමයි මේ අණුවක තියෙන අවම කාලය. උපරිම කාලය මේ අණුවේ තියෙන්නේ අවුරුදු 7යි. සෙන 7යි, තප්පර 7යි, විනාඩි 7යි, පැය 7යි, දින 7යි සත් සතිය සති 7යි මාස 7යි අවුරුදු 7යි එනම් මේ සන 7 කියන කාලයේ උපරිම කාලය අවුරුදු 7යි එනම් මේ විඥාණය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න ඒ තමන්ගේ ස්වභාවයෙන් තව ස්වභාවයකට පරිපූර්ණව එයා පරිවර්තනය වෙන්න උපරිම අවුරුදු 7ක් යන නිසා භාග්‍යවතුන් වහන්සේ ඒ ගැඹුරු විද්‍යාත්මක කාරණාව කෙටියෙන් දේශනා කරනවා. මේ මාර්ගයේ වඩන එක්කෙනෙක් මහණෙනි දින අවුරුදු 8ක් ඇතුළත එයා ඒ කාන්ත වශයෙන්ම මේක ඉවර කරනවා අරියත් බෝධියටපත් වෙනවා. එහෙනම් අපි මේ මාර්ගයේ අරියට වැඩුවොත් මේ 90ක් තුළ පවතින උපරිම කාලයත් එක්ක ගණන් අදලා බලනකොට මේක ඒකාන්ත වශයෙන්ම අවුරුදු 7ක් වෙනකොට නිවෙන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන වේවා, පොට්‍රෝන වේවා ඒක ඒකාන්ත වශයෙන්ම නියුට්‍රෝන බවට පත් වෙලා නියුට්‍රෝන වලින් ඊළඟ එකට වෙනස් වෙන්න බැරි විදිහට එතන ස්ථිර වශයෙන් තැන්පත් වෙන්න ඕනේ. මේ ස්වභාවය අපට වැටහෙන්නේ බොහොම කලාතුරකින්. මේ අවුරුදු 7ක් තුල මේක වෙන්නේ කොහමද? මේක තුල තියෙන පවතින විද්‍යාව මොකද්ද? මේක වෙන්න පුළුවන්ද? බැරිද? මේ හැම ප්‍රශ්නයකටම උත්තරේ මේ තාපසවරයා ගොඩාක් දියුණු ලෙස භාවනා කරගෙන යනකොට පියවරෙන් පියවරට ගැඹුරට යනකොට එයාට තේරෙනවා මේක හරි ලස්සන කතාවක් මේ අණුවක තුල මේ කාලයේ තවත් මොනවද විශේෂ දේවල් තියෙන්නේ කියනකොට එයා දන්නවා මේ කාලයට ආයුෂයක් තියෙනවා. මෙයාට යම්කිසි පැවැත්මක් තියෙනවා. ඒ ආයුෂය ඉවර වෙනකොට ඒ පැවැත්ම නැතුව යනවා. එහෙනම් මේ පණිවිඩ හැම එකටම මේ කාලය තීරණය වෙලා එහෙනම් මේ වන්න ගන්ධ රස ඕජා කියලා කියනවා ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ සංඥා හයම තරංග නේද? සංඥාවක් කියලා කියන්නේ සංස්කාර ධර්මයක් නේද? එහෙනම් මේ සෑම තරංගයක්ම ඇදිලා තින්නේ මොන වලින්ද? අණු වලින්. එහෙනම් මේ සෑම අණුවක තුලම න්‍යස්තියේ තියෙනවා කාලය තීරණය වෙලා එහෙනම් අපට යම්කිසි ප්‍රශ්නයක් ආවොත් ඒ ප්‍රශ්නය ආවේ නාමයකින් රූපයකින් සංඥාවකින් එක්කෝ ඒක පේනවා වර්ණයකින් එහෙම නැත්නම් දැනෙනවා ගන්ධයකින් එහෙම නැත්නම් දැනෙනවා රසයකින් එහෙම නැත්නම් ඇහෙනවා ස්වරයකින් එහෙම නැත්නම් ඇඟෙනවා පීඩණයකින් එහෙම නැත්නම් සිතෙනවා සිටිවිල්ලකින් අන්න බලන්න මේ ආයතන අයතුලින් මේ තරංගය මොන තරංගයක් වශයෙන් ඇතුල් වුණත් ඒ තරංගය අණුවල එකතුවක් නිසා ඒකට කාලය තීරණය වෙලා ඉවරයි එහෙනම් ඒ කාලය තීරණය වෙච්ච නිසා අපට තියෙන්නේ ඉවසගෙන බලාගෙන ඉන්න ඒ කාලය වෙනකොට ඒක ඉබේ වෙනස් වෙනවා ඒ ප්‍රශ්නයට උත්තරය ඒක බවටමපත් වෙනවා ඉලෙක්ට්‍රෝන එකේ උත්තරය පෝට්‍රෝන. පෝට්‍රෝන එකේ උත්තරය නියුට්‍රෝන. නියුට්‍රෝන එකේ උත්තරය පෝට්‍රෝන. පෝට්‍රෝන එකේ උත්තරය ඉලෙක්ට්‍රෝන. එහෙනම් මේ අණුව Tamange කාලය ගෙවෙනකොට මේ අණුවේ වේගය අඩු වෙනවා. අපි දන්නවා මේ ලෝකයේ සබ්බේ සංඛාරා අනිච්ච හැම දෙයක්ම අනිත්‍යයි. ඇයි මේ කාලය නිට්ටිය නැති නිසා? මේ අණුව භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා තමන්ගේ න්‍යෂ්ටියේ කම්පණය අඩු වෙනකොට ඒ න්‍යෂ්ටියේ තියෙන පීඩනය සෑ වෙනකොට මේ අණුවේ කැරකෙන වේගය අඩු වෙලා එයා පෝට්‍රෝන් වෙනවා ඒ කියන්නේ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා පෝට්‍රෝන් වෙච්ච අණුව භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා තමන්ට ඒ මට්ටමෙන් භ්‍රමණය වෙන්න බැරි වෙලා නැවතෙනකොට නියුට්‍රෝන් අන්න පෝට්‍රෝන් කියන ප්‍රශ්නෙට උත්තරේ ලැබිලා කාලය විසින් විසඳයි කියලා කියන්නේ යම්කිසි කෙනෙක් අපට බැනවැදුණයි කියලා උපමාවක් ගන්නිමු. හොඳ සීරු අපට බැන්නා. අපි කල්පනා කළා කාලයට ඉඩ දෙමු කියලා හිටියා. අන්න බලන්න එයා බැනලා ගෙදර ගින් ඉන්නකොට එයාගේ සිත දන්නවා මං කරපු දේ වැරදි. සංඝයාට මං කතා කරපු දේ අකුසල කර්මයක්. එයා ගෙදර ගින් බලනකොට එයාට පණිවිඩයක් ලැබෙනවා. එයාගේ ගෙදර කෙනෙක් අසනීප වෙලා එයාගෙන් ගෙදර කට්ටියට උදව් කරනවා, රෝවල් ගත කරනවා, උදේ අවසන් බලන්ට යනවා. මේම ඉන්නකොට පණිවිඩේ එනවා. දරුවා විභාගයෙන් අසමත් වෙලා කියලා. ඒ ප්‍රශ්නෙත් එක්ක එයා කලබල වෙලා එයාගේ චරිතය ටිකක් කේන්ති ගත්ත චරිතයක් බවට පත් වෙලා ද්වේෂයෙන් එයා කටයුතු කරනකොට දරුවන්ට වයින්කොට හැමදාම උදේ හවස මං රෝවලට යන්න ඕනේ. ඒකේ මාංශයේ කම්පණය ගෙදරට පෙන්නකොට ගෙදර කට්ටියත් පුතුජනයිනේ. ඒගොල්ලොත් නැවත එක ප්‍රතිචාර වශයෙන් ද්වේෂයක් පූජා කරනවා. එහෙනම් ඒගොල්ලොන්ගේ ද්වේෂය පූජා කරනකොට අන්න ගෙදර ප්‍රශ්න ගැටලු ඇවිලෙනවා. මේ ප්‍රශ්න ගැටලු වලින් මිනිහා මිදිලා ටිකක් ඈතට ගිහලා වාඩි වෙලා කල්පනා කරනවා එදා මං ස්වාමීන් වහන්සේලාට බැනපෙතර දන්නේ නැහැ කර්මයක් බවට පත් වෙලා තියෙන්නේ. එදා මම ඒ කරපු වැරද්ද දන්නේ මට එක දිගටම ප්‍රශ්න කරදර එන්නේ. මගේ ජීවිතේ නිදාස නැතුව ගියා. මගේ ජීවිතේ දැන් එන්නෙන් අහුල් වෙගෙන යනවා. අර පාප කර්මයෙන් දන්නේ පරිසම් දෙන්නේ කියලා අන්න ඕම ඉතනවා. ඉතනකොට එයා හිතනවා අනේ මේ වැරද්දට සමාව ගන්න ඕනේ. මට මේ දුක විඳින්න බෑ. මේ රෝහලට හැමදාම යන එක මට කරන්න බෑ. මෙච්චර මාන්සි වෙලා මං දරුවන්ට උගන්වනවා. ඒකේ අසමත් වෙන ප්‍රතිඵල ගැන මට අහන්න බෑ. නිතරම මගේ මිනිස්සු මට විරුද්ධ වෙලා මගෙත් එක්ක පොරබදිනවා මට දරා ගන්න බෑ. සමාව ගන්න ඕනේ කියලා. එයා ඒක වැරදි කියලා හිතන මොහොතේ ඉඳලම මේකේ එයාගේ ජීවිතයේ විශාල වශයෙන් පරිසම් දෙනවා. එයා එන්න බැරුව අපාසු වෙලා ඇංගිලා ඉන්නවා. තමන්ට එන්න මාර්ගය හදනවා. තමන් සමාව ගන්න කැමැති බව ඉඟිවලින් පෙන්නනවා. ඒ ස්වාමීන් වහන්සේලාට කිට්ටු වෙන්න පුළුවන් අවස්ථාවල් පෑර නොහැර ඒ කටයුතු වල සම්බන්ධ වෙලා පේන්ඩරි ඉටගෙන ඉන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අර ඇතිවෙච්ච තරංගය ස්වාමීන් වහන්සේලා නින්දාවට විවේචනට පත් කරන්න ඕනේ කියලා ඇතිවෙච්ච තරංගය ඒ තරංගයේ තිබිච්ච තුල තිබිච්ච අණු ඒ අණු වල න්‍යාස්තිය තිබිච්ච කාලය වෙනස් වෙනකොට ඒ පීඩණය වෙනස් වෙලා අණුවේ ස්වභාවය වෙනස් වෙනවා කර්මය වෙනස් වෙලා ඒ තරංගයේ තිබිච්ච ප්‍රතිඵලය වෙනස් වෙලා ඒකම උත්තරයක් වෙලා දැන් බැනපු කට්ටිය ඇයි බැන්නේ කියලා ආනවට වඩා ඒ කට්ටිය ඇදෙනවා නම් අන්න ඇදෙන එක නේද ඒ බැනුමේ උත්තරය ඉබේ හැදිලා ඉබේ උත්තරේ ලැබිලා කාලයට ඉඩ දෙමු අන්න බලන්න මේ කාලය මේ සෑම අණුවකම තියෙන නිසා අපි කල්පනා කරලා බලනකොට අපිට තවත් ගොඩාක් ගැඹුරු දෙයක් තේරෙනවා ඒක තමයි මේ කාලය නිර්මාණය වෙලා මේකට පවතින ක්‍රමවේදයක් පවතිනවා සෑම තරංගයක්ම සෑම තරංගයක් එක මිශ්‍ර වුණාම මේ කර්මය පරිසම් දෙන්නේ නැහැ. එහෙනම් මේ තරංගවලට මේ කාලයට සීමාවක් තියෙනවා. එහෙනම් අපි දන්නවා චේතනා හැම එකක්ම කර්ම බවට නිර්මාණය වෙනවා. මේ කර්ම හැම එකක්ම පරිසම් දෙන්න කාලයක් තියෙනවා. එක එක තරංග මට්ටම් එක එක ධාරිතා මට්ටම් එක එක ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරී මට්ටම් තිබුණාට මේ හැම එකක්ම තරංගයක් ඉන මට්ටමින් සමාන වුණාට ක්‍රියාකාරීත්වයේ ධාරිතාව කම්පණය කාලය කියන මේ ಗುಣවලින් මේවා වෙනස් හැම එකක්ම චෛතසිකයක් වුණාට තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකේ ඇයි චෛතසික 121ක් ගැන දේශනා කරන්නේ? ඇයි මේ චෛතසික වර්ග කරලා පෙන්වන්නේ? උපේක්ෂා සාගත, දෝමනස්ස සෝමනස්ස, දික්ටි සම්ප්‍රයුක්ත, සසංකාරික අසංකාරික, අලෝභ මූල, ලෝභ මූල අද්වේෂ මූල, ද්වේෂ මූල, කුසල මූල, අකුසල මූල, අමෝහ මූල සිත, මෝහ මූල සිත. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ සෑම සිතවිල්ලකටම නාමයක් දෙන්නේ? ඇයි ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ විග්‍රහයට নানা ප්‍රකාර ක්‍රමවේද පාවිච්චි කරන්නේ? එහෙනම් මේ තරංග හැම එකක්ම එකක් නෙමෙයි. හැබැයි මේ තරංග හැම එකටම සමානකමක් තියෙනවා. අපි ඔක්කොම තරංග කියන එක. එහෙනම් මේ ලෝකයේ මිනිස් සත්වයා මිනිස්ය වර්ගයා කියන සමානකම තියෙනවා. හැබැයි ගතිගුණ වලින් ආත්පසින්ම වෙනස්. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය කියන අකුසල මූල වලින් බැලුවාම ඒ ඒ උත්මයෝ ගොඩාක් වෙනස් වෙලා. එහෙනම් මේ තරංගය මේ ලෝකයේ පවතිනවා තරංගයක් වශයෙන්. නමුත් ඒකේ ධාරිතාවට අනුව කම්පණයට අනුව ඒ ආයුෂය කියන කාලයට අනුව ක්‍රියාකාරීත්ව ක්‍රියාකාරීත්ව ක්‍රමවේදයට අනුව ඒ චෛතසිකය වෙනස්. දැන් බලන්න අකුසල සිතක් කුසල සිතක් මෝහ සිතක් අමෝහ සිතක්, ద్వේෂ සිතක්, අද්වේෂ සිතක්, රාග සිතක්, විරාග සිතක්. අන්න බලන්න සිත් වර්ග 8ක් විතර අපි සාකච්ඡා කළා. එහෙනම් මේ සිත් වර්ග 8 තුල මොනවද පවතින්නේ? සිත කියන ස්වභාවය පවතිනවා. සිතවිල්ල කියන ස්වභාවය පවතිනවා. හැබැයි සිතවිල්ල උනාට හැම සිතවිල්ලක්ම එකද? නෑ. හැම සිතවිල්ලක්ම වෙනස්. ద్వේෂය අද්වේෂයට සමාන නෑ. ලෝභය අලෝභයට සමාන නෑ. රාගය විරාගයට සමාන නෑ. නමුත් ඒක ඒ ගතිගුණය ඒක තුල පවතිනවා. දැන් ලෝභ සිතක් කියන තරංගය ගත්තාම ඒ ලෝභ සිත හැමදේම ලබා ගැනීමේ බලාපොරොත්තුව මත ඇතිවෙච්ච සිතක් තණ්හා සාගත සිතක් බලාපොරොත්තු ඇති සිතක් ලෝභ චෛතසිකය අලෝභ චෛතසිකය තුල ලෝභය නැද්ද කියලා බැලුවොත් මේ ලබා ගැනීම දෙන්න ඕනේ කියන ලෝභය තියෙනවා Taman සතු හැම දෙයක්ම ඉවර කරන්න ඕනේ කියන ලෝභය තියෙනවා. Taman ඇලෙන හැම දෙයක්ම අත්හරින්න ඕනේ කියන ලෝභය තියෙනවා. අරකේ හැමදේම අයිතිකරන්න බලාපොරොත්තුවක් තිබුණා. මේකේ හැමදේම ඉවර කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. කල්පනා කරලා බලන්න ලෝභ සිත තුළ පවතින එකම වර්ගයේ ගුණාංග අලෝභ සිතෙත් පවතින්නේ එකම වර්ගයේ ගුණාංග මෙතන පුංචි වෙනසක් තියෙනවා. ඒ වෙනස විතරයි මෙතන තියෙන්නේ ඒක තථාගතයන් වහන්සේ ගොඩාක් ගැඹුරු අභිධර්මයේ තුලින් විතරක් දේශනා කරනවා. ලෝභ සිතයි අලෝභ සිතයි දෙක එකට ගත්තාම ඒ දෙකේ ගුණාංග වලින් කිසිම වෙනසක් නැහැ. මේකත් ලෝභමයි මේකත් ලෝභමයි. ලෝභය කියලා කියන්නේ හැමදේම ලබා ගැනීමේ බලාපොරොත්තුව හැමදේම දීමේ බලාපොරොත්තුව ඒකත් ලෝභයක් හැමදේම අල්ලා ගැනීමේ චිත ලෝභසිත හැමදේම අත්හැරීමේ ලෝභය ඒකත් ලෝභසිත අන්න බලන්න එකම චෛතසිකයක් තමයි নানা ප්‍රකාර නාම රූප බවටපත් වෙලා තියෙන්නේ මේක තථාගතයන් වහන්සේ දන්නවා. ඒකායන මග්ගෝ මේක එකම මාර්ගයයි. එහෙනම් එකම සිතක් නේද අදන්න තියෙන්නේ. මේ එකම සිත නේද චෛතසික 121 අපට සිත් 121ක් වෙන වෙනම පවතිනවා කියලා අපට කියන්න පුළුවන්ද? බෑ. එහෙම එකක් අපට කියන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් Tamange එකම සිත ස්වභාවයන් 121කින් ක්‍රියාත්මක වෙනවා ඒ නිසා අපි මේවට වෙන වෙනම නම් දුන්නා හැබැයි ඔක්කොම සිත් ටික ගත්තාම එකම සිතක් පවතිනවා හැම සිතක් තුළම මේ හැම ගුණයක්ම තියෙනවා මේ චෛතසිකයේ භ්‍රමණය වෙනකොට මේ චෛතසිකයේ තුලින් අසංකාරික සසංකාරික සිත් පාළ වෙනවා නම් දෝමනස්ස සෝමනස්ස පාපාල වෙනවනම් උපේක්ඛා සහිත උපේක්ඛා රහිත පාල වෙනවනම් කුසල මූල අකුසල මූල පාල වෙනවනම් මේ හැම චෛතසිකයක්ම පාල වුනේ තමන්ගේ විඥාණය තුලින් නේද අපි දන්නවා ඇපල් ගෙඩියක් අරගෙන 100කින් කපනකොට ඇපල් සුවඳ එනවා. ඒක පොත්තේ සුවඳද මදේ සුවඳද ඒකේ තියෙන ජලයේ සුවඳද ඒකේ තියෙන රසයේ සුවඳද ඕජාවේ සුවඳද වර්ණයේ සුවඳද එහෙම නැත්නම් ඒක තුල පවතින කම්පනයේ සුවඳද කියලා බැලුවාම ඔක්කොම ටික ඒ ඇපල් සුවඳේ තියෙනවා වන්න ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියන සෑම දෙයක් තුලම තියෙන සෑම ගුණයක්ම අර ඇපල් ගෙඩියේ සුවඳේ තියෙනවා සම්පූර්ණ ඇපල් ගෙඩිය ආස්වාස කරා කියලා කිව්වොත් විතරක් නිවැරදි ඇපල් සුවඳ කියලා කිව්වොත් ඒක වැරදි ඇයි මේ පටවි ධාතුවට පීය කියලා කපනකොට මේ අණු දෙක අතරින් මේ පීය යනකොට මේ අණු කැඩෙනවා මේ වායුවේ මේ අණු මිශ්‍ර වෙනවා විශාල කම්පනයකින් සතර පැත්තෙන් චතුබ්බ වාතයේ ගින මේ සතර දිශාවේ පීඩනයකින් මේ ඇපල් ගෙඩිය අණු වලින් ඇලිලා දූවිලි වාගේ මේක එකපාරට වැగిරෙන්න දෙන්නේ නැතුව ඒකේ නිර්මාණය තදින් අල්ලාගෙන ඉන්නවා නැත්තම් මේ අණු එකින් එකට බැඳිලා තියෙන මේ අණු ඔක්කොම වෙන් වෙනවා ඇලිලා දූවිලි වාගේ විසිරිලා යනවා අපි මේ පීයෙන් කපනකොට මේ පීයෙන් කම්පණය නිසා මේ අණු කැඩිලා විසිරෙනවා මේ විසිරෙන අණුව තුළ මේකේ වර්ණය තියෙනවා ගන්ධය තියෙනවා ඕජාව තියෙනවා රසක් තියෙනවා ඒ විතරක් නෙමෙයි ඒ අණු වල මේ පටවි ස්වභාවය තියෙනවා. ආපෝ ස්වභාවය, වායෝ ස්වභාවය, තේජෝ ස්වභාවය, අවකාශ ස්වභාවය මේ ඔක්කොම මේ අන්තර්ගත වෙලා තමයි මේ සුවඳ වීදෙන්නේ. එහෙනම් මේ සුවඳවල අපල් වල තිබිච්ච සේරම ගුණාංග තිබුණා වාගේ මේ චෛතසිකයේ භ්‍රමණය වෙනකොට ඇතිවෙන සිටිවිලි වලත් සේරම සිටිවිලි ටික අන්තර්ගත වෙන්න ඕනේ නේද? එක චෛතසිකයක තියෙන ධාරිතාව බැලුවාම ඝනහඟල් 100 නම් ඒ ඝනහඟල් 100ක චෛතසිකයේ තුල තියෙන අණු ටික තනි තනියෙන් වෙන්කළොත් ඒ අණු වල තියෙන්නේ ඉලෙක්ට්‍රෝන, පෝට්‍රෝන, නියුට්‍රෝන ඒ සෑම අණු වල තියෙන න්‍යෂ්ටියේ තියෙන තොරතුරු ටික කියවලා බැලුවොත් ඒක තුල මේ චෛතසික 121ක්ම තියෙනවා. එකක් ගත්තාම ලෝභය, එකක් ගත්තාම ద్వේෂය, එකක් ගත්තාම රාගය, එකක් ගත්තාම මෝහය, එකක් පාණාතිපාතා කියනවා, එකක් අදින්නා දාන කියනවා, කාමයේ සුමිච්ඡාචාර කියනවා, මුසාවාද කියනවා, සුරාමේරේ කියනවා. ඇයි මේ ප්‍රශ්නය සංකීර්ණ වුනේ කියලා බලනකොට මේ චෛතසිකයේ තුලින් එකක් විතරක් හිතන්න බෑ. දැන් මට හිතෙනවා द्वेषසාගත සිතුවිල්ලක් එතකොට මේක द्वेषය විතරමද කියලා බැලුවාම මේ කාලය මත තීරණය වෙන නිසා මේක අනිත්‍ය වෙන නිසා කාලය විසින් මේක වෙනස් කරන නිසා අපට තේරෙනවා මේක द्वेषය වෙන්න බෑ බලාපොරොත්තුවක් තිබුණා ඒ බලාපොරොත්තුව ඉටුන්නේ කැඩුනා ඒ නිසා द्वේෂය අටගත්තා බලාපොරොත්තුව කියන්නේ ලෝභය නේද මේ පින්වත් අය මෙහෙම ඉන්න ඕනේ අපේ සංඝයා වහන්සේලා මෙහෙම ඉන්න ඕනේ එහෙනම් අන්න द्वේෂය අටගත්තා අපට මේ ජීවිතයේ ගොඩාක් අත්දැකීම් තියෙනවා පුංචි උදාහරණයක් අරන් බලන්න අපි සියලුම දෙනා වන්දනාමාන කරනකොට තථාගතයන් වහන්සේට මල්පාම් පූජා කරනකොට යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් ගාථා කියන්නේ නැත්නම් අපට තරහා යන්නේ නැද්ද? තරහා යනවා. බලන්නකෝ විහාරස්ථානයේ බුදුන් වඳින්නේ ගාථා කියන්නේ බැරි වෙලාවත් උන්වහන්සේ අනිත්‍ය මෙනෙහි කරන භාවනාවේ හිටියොත් තමන්ගේ අඩුපාඩු හදන කාර්යාවේ හිටියොත් මේ පූජාවට වඩා තථාගතයන් වහන්සේලා 100ක් නමකට දුන්න ගිලම්පස දාණයට වඩා මේක ශ්‍රේෂ්ඨයි කියලා තථාගතයන් වහන්සේම කියනවා. එහෙනම් අපි කොහොමද තීරණයට එන්නේ? උන්වහන්සේ බුදුන් වඳින්නේ නැහැ කියලා අපි එක බුදුහාමුදුරුවෝ නමකට වඳිනවා. බැරි වෙලාවත් උන්වහන්සේ සැනයක් අනිත්‍ය මෙනේ කරලා බුදුවරු 100ක් නමක් වන්දනම් දැන් අපේ චේතනාව නිසා අපට අකුසලයක් වෙලා නේද? කර්මයක් ගොඩනැගිලා නේද? එහෙනම් මේ ලෝකේ මොකද්ද නැත්තේ කියලා අපට දන්නේ නැහැ. මොනවද තියෙන්නේ කියන ලයිස්තුවත් අපි දන්නේ නැහැ. එහෙනම් අපි දන්නේ බොහොම පොඩ්ඩයි. ඒක නියපොත්තේ පස්පිඩු වලත් කෝටියෙන් එකයි. අන්න බලන්න මේ ප්‍රශ්නේ හොඳ උදාහරණයක් වුණා අපේ ජීවිතේ. එහෙනම් අපේ චෛතසිකය තුළ තරාව ඇති වුණේ අපි බලාපොරොත්තු තියාගෙන හිටියා මේ විදියට වෙන්න ඕනේ. මේ විදියට ඇසිරෙන්න ඕනේ මේ විදියට මේ දේවල් සිදු වෙන්න ඕනේ කියලා බලාපොරොත්තුවත් එක්ක ඉඳලා ඒ බලාපොරොත්තුව කැඩෙනකොට අන්න द्वේෂයට ගත්තා මේකට අපි කියනවා දෝමනස්ස සාගත දිට්ටි සම්ප්‍රයුක්ත द्वේෂ සාගත සිත කියලා හැබැයි මේක තුළ ඒක විතරද තිබුණේ කියලා ගවේෂණය කරනකොට මේක ඇති වුණේ බලාපොරොත්තුවක් තිබුණ නිසානේ. බලාපොරොත්තුව කියන්නේ ලෝභය. එහෙනම් මේ ලෝභ සාගත සිතකුත් මේකේ තිබුණා. දැන් මේ තරාව නිසා මුලා වුනේ නැද්ද? මෝහ සාගත සිතකුත් මේකේ තිබුණා. තම මේ ලෝකේ යම්කිසි රාගයක් තිබුණා Tamanට. මේ මේ දේවල් පතනවා මේ විදියට තිබුණොත් මම මේක විඳිනවා. මේම තිබුණොත් මම මේක විඳවනවා. අන්න බලන්න රාගසාවත සිතකුත් තිබුණා. එතකොට මේ द्वේෂය තුලින් ඇති කරගත්තා වූ මේ චෛතසිකය මේ ඉලෙක්ට්‍රෝන ධාරිතාව නිසා තමන්ගේ කයට අකටයුත්තක් වෙන්නේ නැද්ද? ආයුෂය අඩු වෙන්නේ නැද්ද? द्वේෂය ඇති වෙනකොට ලේවල ක්‍රියාකාරීත්වය වැඩි වෙලා මේ ලේවල න්‍යාස්තිය විදෙනවා අකාලේ ලේ ධාතු මැරෙනවා নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති වෙනවා කය වයසට යනවා මේ පරමායස අඩු වෙනවා අකාලේ මැරෙනවා අන්න පාණාතිපාතා Tamanට කරගෙන කවුරු කොම හිටියත් Tamanගේ විඥාණය පරිස්සම් කරන්න ඕනේ අන්න බලන්න ඒ द्वेषසාගත සිත තුළ පාණාතිපාතා තිබිලා Tamanගේ චරිතය වෙනස් වෙනකොට තමන්ගේ ස්වરૂපය වෙනස් වෙනකොට තමන් රාගයෙන්, ద్వේෂයෙන් තව කෙනෙක් දිහා බලනකොට මේක බලනවා අනිත් ස්වාමින් වහන්සේලා. අන්න මේ ස්වාමින් වහන්සේට තරහා ගිහිල්ලා අර ස්වාමින් වහන්සේ මොකවත් කියන්නේ කියලා තරහා ගිහිල්ලා එතකොට දැන් ඒ ස්වාමීන් වහන්සේලා කල්පනා කරනවා අනේ අපේ හාමුදුරන්ට විහාරය ඇතුලේ තරහා යනවා පුදුම විදියට හාමුදුරන්ගේ ගතිගුණ වෙනස් වෙනවා දැන් මේක මෙනේ කරනකොට දැන් ඒ කට්ටියට ගාථා කියවෙන්නේ නැහනේ ඒ කට්ටියට බුදුන් වැඳෙන්නෙත් නෑනේ. අන්න ඒ කට්ටියගේ චිත්තානුපස්සනාව අවුල් වෙලා ඒ කට්ටියගේ සම්පූර්ණම මානසිකත්වයේ විකෘති වෙලා එහෙනම් අපේ ස්වરૂපය වෙනස් කරනකොට අර ස්වාමීන් වහන්සේලාගේ දාම් චේතනාව අපි උදරගත්තා දාමත් එක්ක තිබිච්ච මානසිකත්වය අපි නැති කළා ඒගොල්ලන්ගේ නිදහස නැති කළා ඒගොල්ලන්ගේ සාමය ඒගොල්ල තුල පවතිච්ච සාමය නැති කළා අයිමි කළා බුදුන් වඳමින් සිටිනවා කියන ඒ උත්තරීතර චේතනාව උදුරගත්තා මේව හොරකම් නෙමෙයිද මේවා නේද මේ ලෝකයේ තියෙන උතුම්ම උත්තරීතර අදින්නා දාණය එහෙනම් මම වෛරයෙන් මත් වුණා ලෝභයෙන් මත් වුණා ද්වේෂයෙන් මත් වුණා මේක කාමයේ වරදවා ඇසිරීමක් නේද ද්වේෂ කාමය, ලෝභ කාමය, වෛර කාමය, ditthi කාමය අන්න බලන්න. එහෙනම් මම පොරොන්දුනා නේද? මම මගේ ජීවිතේ මම මේ අඩුපාඩු හදා ගන්නවා. භාග්‍යතුන් වහන්සේ වහන්සේගේ ශාසනය පැවිද්ද මට පූජා කරන්න. තථාගතයන් වහන්සේ මේ සීවරයත් මේ පැවිද්දත් මම ආරක්ෂා කරමි. මාගේ ජීවිත කාලය තුලම මම ඔබ වහන්සේ සරණ යමේ කියලා පොරොන්දු වෙලා දැන් විහාරයේ ඇතුලේ උන්වහන්සේ ඉදිරියේම මේ වගේ චේතනාවක් ඇති කරගත්තොත් මේ වගේ තමන්ගේ සිත වෙනස් කරගත්තොත් මේක නේද මේ ලෝකේ තියෙන ලොකුම බොරුව මුසාවාදා වෙලා එහෙනම් බුදුන් වඳින වෙලාවේදී දුක නිවා ගන්න කටයුතු කරන්නේ නැතුව තවත් කෙනෙක් දෙයා ඔයලා ඕපාදෝප ඔයලා අන්න සම්පප්පලාපා පිසුනා වාචා හැම එකක්ම වෙලා එහෙනම් මේක තුලින් නිවනට ප්‍රමාද වෙලා මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදය විනාශම වෙලා කල්පනා කරලා බලන්න මේක द्वेष සාගත සිතිවිල්ලක් නෙමෙයි අර ඇපල් ගෙඩියෙන් එන සුවඳ තුල ඒ ඇපල් ගෙඩියේ වර්ණ ගන්ධ රස ඕජා පටවියාපෝ තේජ වායු තියෙනවා අන්වීක්ෂයකින් අරගෙන ඇපල් සුවඳේ අණුවක් අරගෙන බලන්න ඒ ඇපල් ගෙඩියේ වර්ණය ඒමම තියෙනවා ඒකේ රස ඒමම තියෙනවා. ඒ වර්ණයේ රස විතරක් නෙමෙයි. ඒකේ ඕජාව ඒමම තියෙනවා. ඒ ඇපල් ගෙඩිය තිබෙන තුල තිබෙන සියලුම ගුණාංග ඒ රසායනික ද්‍රව්‍ය හැම එකක්ම පරමාණු වලටත් වඩා පොඩි අංශු වලින් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා මොනවද නැත්තේ ඔක්කොම තියෙනවා එක අණුවක් තුල මේ ලෝකයේ එක අණුවක නිර්මාණයක් එහෙනම් එක අණුවක් තුළ මේ ලෝකයේ අන්තර්ගතයි. එහෙනම් මේ සිත අවබෝධ වුණොත් මේ සිත කියන විඥාන අණුව තුළ මේ දෙතිස්මා තලයේම තියෙනවා. අන්න භාග්‍යතුන් වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කළා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ බඹයක් විතර උස තියෙන මේ කයෙන් මේක අවබෝධ කරගන්න. එහෙනම් මේ බඹයක් විතර උස තියෙන කයට මේක සීමා කළේ ඇයි? මේ විඥාන අණුව පේන්නේ නැහැ. මේක අපි අල්ලගන්න දක්ෂ නැහැ. මේකට සමවදින්න දක්ෂ නැහැ. ඒ නිසා අපට අල්ලලා බලන්න පුළුවන් ආයතන අයක් තියෙනවා. මේ ආයතන අයතුලින් මේ විඥානයේ අඩුව හදන්න හරිම ලේසි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපට මේ විඥාන අණුව කියන ඈට පේන්නේ නැති අණුව පිළිබඳව 84000ක් දේශනා කළොත් අද මේ ජීවින් සංකීර්ණ ප්‍රශ්නයකට මුහුණ දෙනවා කිසිම කෙනෙකුට මේකෙන් ගොඩ යන්න බෑ. සාරිපුත්ත මොග්ගල්ලාන වගේ ප්‍රඥාවන්තයෙකුට ඇර. එහෙනම් තථාගතයන් වහන්සේගේ මහා කරුණාව අපට විශාල වශයෙන් සාගරයක් වාගේ පාලා උන්වහන්සේ මේ බඹයක් විතර උස තියෙන මේ කයේ තියෙන ආයතන පාවිච්චි කරන්න අවසර දුන්නා. ඒ ආයතන වලින් මේ විඥානය අවබෝධ කරගන්න නිවන්න අවශ්‍ය කමඨාන දුන්නා. එහෙනම් අර ඇපල් ගෙඩියෙන් ගිය සුවඳවල ඒ ඇපල් ගෙඩියේ තිබිච්ච සියලෝම විස්තර ටික ඒ ඇපල් ගෙඩියේ කොච්චර කාලයක් ආයුෂ තියෙනවද? කොයි කාලෙ කුණු වෙනවද? එහෙනම් ඒ හැම ආයුෂ කතාවක්ම ඒ කාලයක්ම මේ න්‍යාස්තියේ තිබුණා. එහෙනම් මේ න්‍යාස්තියක් තුල තමයි එයාගේ පරම ආයුෂ තැම්පත් වෙලා තියෙන්නේ. එහෙනම් අපේ න්‍යාස්තිය කොච්චර කාලයක් තියෙනවද? ඒක නේද අපේ පරම ආයුෂ. එහෙනම් මිනිස්සෙගේ ආයුෂ තීරණය වෙන්නේ ඒ කාලය මත. රති රුධිරාණු කියලා ලේ කියලා කියන මේ ධාතුව මේ ආපෝව මේ ඕජාව මේ කය පුරාම ගලාගෙන යනවා. මේ රති රුධිරාණුවේ න්‍යාස්තියේ පීඩණය කොච්චර කාලයක් පවතිනවද කියලා කිව්වොත් මිනිස්සෙකුගේ රතු රුධිරාණුවක් දින 120ක් පවතිනවා. මේ ආයුෂ රතු රුධිරාණුවේ 120 නිසා පරමායස අවුරුදු 120යි. මේ රතුරු දිරාණුවේ න්‍යාස්තියේ පීඩණය ගණන් හදලා මෙයාගේ ආයුෂ කොච්චරද කියනකොට 60යි නම් ඒකාන්ත වශයෙන්ම ඒ රතුරු දිරාණුව පවතින කයේ ආයුෂ 120ක් නෙමෙයි භාගයයි 60යි 60ක් වෙනකොට එයා මිය පරලව යන්න ඕනේ. එහෙනම් මේ කාලය නේද මේ හැම එකක්ම තීරණය කරන්නේ මේ ආයස තීරණය කරන්නේ කාලය මේ වර්ණය තීරණය කරන්නේ කාලය හේතුව මේ වර්ණය කියන්නේ අණු මේ අණු වල ක්‍රියාකාරීත්වය විසිරීලා ගියාම මේක දුබල වෙනවා දුර්වර්ණ වෙනවා එහෙනම් මේ වර්ණය තීරණය කරන්නේ කාලය මේ සැපය තීරණය කරන්නේ කාලය සැපය කියන්නේ චෛතසිකය ඒ මානසික චෛතසිකය තුලින් වින්දනය කරන සැපය තීරණය කරන්නේ කාලය. ඇයි මේ හැම සැප තරංගයක්ම සන්තෝෂයක්ම නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. මේ අණු වල තියෙන්නේ තරංගයක් සමාන ඔක්කොම අණු මේ අණු වල තියෙනවා න්‍යස්ති හැම එකකටම ඒක තුල තියෙනවා කම්පනයක් එහෙම නැත්නම් පීඩනයක් ඒ පීඩන කාලය තමයි ඒ පීඩනේ ඉවර වෙන කාලය තමයි මේ සන්තෝෂයේ වින්දනය කරන්න පුළුවන් කාලය ඒක ඉවර වෙනකොට අර තරංගයේ විසිරලා යනවා වෙනස් ස්වභාවයකටපත් වෙනවා සන්තෝෂයේ අතුරුදාන ඒක නේද අපේ ජීවිතයේ සන්තෝෂයේ ජීවිත කාලෙම පවතින්නේ නැත්තේ ඒක කාලෙන් කාලෙට ඇති වෙවි නැති වෙවි යනවා සන්තෝෂ වෙච්ච අවස්ථා තියෙනවා හැබැයි මේකට කාලය අඩුයි දීර්ඝ කාලීනව මේ සන්තෝෂ චෛතසිකය පවතින්නේ දීර්ඝ කාලීනව අපට වින්දනය කරන්න බෑ. ඇයි මේක පවතින්නේ මේ අණුවල න්‍යෂ්ටියේ කාලය තීරණය වෙලා ඉවරයි. ඒ කාලය ඉවර වෙනකොට න්‍යෂ්ටියේ පීඩනය වෙනස් වෙනවා. අණුව වෙනස් වෙනකොට සම්පූර්ණ තරංගයම වෙනස් වෙනවා. ඒක වෙනත් ස්වභාවයක් බවට චෛතසිකයක් බවට පත් වෙනවා. එහෙනම් මේ විඥානය භ්‍රමණය වෙලා මේ විඥානය තුලින් ඇතිවෙන තරංගය මුළු විඥානයේම ස්වභාවය අරගෙනයි මේ එන්නේ මුළු සර්වාංගයෙන් බඹයක් විතර උස තියෙන මුළු සර්වාංගයෙම තියෙන පඨවි ස්වභාවය ආපෝ ස්වභාවය වායෝ ස්වභාවය තේජෝ ස්වභාවය වර්ණය ගන්ධය රසය ඕජාව කියන ස්වභාවය සම්පූර්ණයෙන්ම අන්තර්ගත වෙලා මේ චෛතසිකයක් නිර්මාණය වෙනකොට ඒක අපි වැඩිපුරම තියෙන ස්වභාවයට අනුව द्वේෂය කියලා කිව්වට සියුම් ලෙස ගවේෂණය කරනකොට ඒ චෛතසිකයේ තුල චෛතසික 121ක්ම අන්තර්ගත වෙලා එහෙනම් මේ කාලය කියන එක ගොඩාක් සංකීර්ණ ප්‍රශ්නයක් බව අපි දැනගත්තා ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට මේ භාවනා යෝගී ආර්ය උත්තමයා තේරුම් ගන්නවා මේ හැම එකක්ම කාලේ ප්‍රශ්නයක්. කාලය විසින් තීරණය කරන දෙයක්. එහෙනම් භාග්‍යවතුන් වහන්සේලා දේශනා කරනවා සෝවාන් ඵලයටපත් වෙන්න මේ තරම් කාලයක් පෙරම්පුරා නොනේ. සකු르දාගාමි අනාගාමි රහත් කියන මේ බෝධි වලට එන්න මේ තරම් කාලයක් පෙරම්පුරා නොනේ. පසේ බුදු මහරහත් වෙන්න සාරා අසංකය මෙච්චරක් යන්න ඕනේ. සම්මා සම්බුද්ධත්වයට මෙච්චර කාලයක් පාරමී ධර්ම පුරන්න ඕනේ කියලා මේ තීරණය ගත්තේ මේ කාලය මත නේද මේ විඥාණය අර මට්ටමට වෙනස් වෙන්න යන කාලය තමයි මේ කියන්නේ එහෙනම් මේ වෙනකොට අපේ කාලය පරිපූර්ණයි අපි ලබාපු මිනිසත් භවය අපි ලබාපු ශ්‍රාවකත්වය මේ පැවිදි ජීවිතය මේ ආර්ය කමඨාන මේ හැම එකක්ම තියලා බලනකොට අපි මේ වෙනකොට කාලය පරිපූර්ණ වෙලා එහෙනම් මේ වෙනස් වෙන විඥාණය වෙනස් වෙන්න සූදානම් වෙලා විඥානා අනිච්චා ධම්මා අනිච්චා සංඛාරා අනිච්චා වේදනා අනිච්චා මේ හැම දෙයක්ම අනිත්‍ය නිසා දැන් මේ විඥාණය සූදානම් වෙලා තියෙනවා වෙනස් වෙන්න. එහෙනම් බලන්න කාලයේ දීපේ දේශයේ කුලයේ මම කියලා කියනවා මොකද්ද මේ කාලයේ දීපේ දේශයේ කුලයේ මව කියලා කියන්නේ මේක චෛතසිකයක ස්වභාවයක් මේක සිතක් තුළ පවතින අන්තර්ගත වෙච්ච ස්වභාව ධර්මයන් මේක දෙතිස්මා තලයෙන් ඇති වෙච්ච චෛතසිකය තුළ තියෙන ගුණාංග පහ 32කින් පහ කාලයේ දීපේ දේශයේ කුලයේ මව කාලය කියලා කියන්නේ මේ ඇතිවෙනා වූ තරංගයක් තුල පවතින න්‍යාස්තියේ තියෙන ආයුෂය ඒකට අපි කාලය කියලා කියනවා දීපය කියලා කියනවා ඒක පවතින ස්වභාවයට අනුව දේශය කියලා කියනවා ඒක ගලාගෙන යන ස්වභාවයට අනුව කුලය කියලා කියනවා ඒක ලෝභ කුලයේද, ద్వේෂ කුලයේද, මෝහ කුලයේද, රාග කුලයේද කියන මොන මොන අකුසල මූලද, කුසල මූලද ඒ ඒ කුලලේ තමයි මේ කියන්නේ. මව කියලා කියන්නේ උත්පත්තිය. ඒක නැවත ඵලයක් බවට පත් වෙන්නේ කොහමද? නිකම්ම නිකං කාන්තාවකට මවක් කියන්නේ දරුවෙක් හම්බුනොත් තමයි මව කියන්නේ නැත්නම් එයාට කාන්තාව කියනවා එහෙම නැත්නම් එයාට නැගණිය කියලා කියනවා අන්න බලන්න ගෑනු ළමයා කියලා කියනවා. එහෙනම් මේ ගෑනු ළමයාම කවදාද දවසක මෑනියෝ බවට පත් වෙනවා. මෑනියෝ කියලා කියන්නේ ඇයි? එයාට දරුවෙක් ඉන්න නිසා. එහෙනම් ඵලයක් තිබුණොත් නේද මව කියලා කියන්නේ. එහෙනම් මේ විඥාණයෙන් ඇතිවෙනා වූ තරංගයට ඵලයක් තියෙන්න ඕනේ. එහෙනම් මේ චෛතසිකය කාලය මත තීරණය වෙලා මෙයා පවතින ස්වභාවයක් තියෙනවා ගලාගෙන යන ස්වභාවයක් තිබුණා එහෙනම් ප්‍රතිඵල දෙන ස්වභාවයකුත් තියෙනව නේද කම්ම කම්ම ඵල කියලා කියනවා හේතුඵල ධාම කියලා කියනවා එහෙනම් මේ ඵලයේ දෙනකොට අපි දන්නවා ඵලයක් ආවා අන්න මෙයා මව ස්වභාවය ගත්තා එහෙනම් මේ සෑම චෛතසිකය තුලම කාලය දීපය දේශය කුලය ප්‍රතිඵල දෙන මව් ගතිගුණයකුත් මේකේ තියෙනවා මෙයා දරුවෙක් බිහි කරනවා දුක කියලා. එයා මේ කර්මය අරගෙන ගිහිල්ලා දීපයක් වාගේ මේක පැවතිලා දේශයක් වාගේ මේක ගලාගෙන ගිහිල්ලා මෙයාට කාලයක් තියෙන නිසා යන්න කාලයකුත් එන්න කාලයකුත් මෙයා අරගෙන ඇවිල්ලා මෙයා ලස්සනට ප්‍රතිඵලයක් දෙනවා බැන්න නේද අන්න ආගණ්ඩ මේ කතන්දරය කියලා බැනුම් හැිනවා දන් දුන්නා නේද? අන්න මිනිස් වෙනවා සුවඳල් වලින් බත් උයාගෙන අන්න දැන් වළඳන්න අවසරයි. එදා දානෙදියා බලලා දොස් කිව්වා නේද? අන්න යවහල් වලින් බත් අරගෙන එනවා කට්ටිය වළඳන්න අවසරයි. බලන්න ඒ ප්‍රතිඵලය ඒ ඉපදෙන ඉපදිල්ල කොච්චර ලස්සනට ඉපදෙනවද කියලා. අර මව් කුසෙන් මේ ලෝකෙට ලස්සන ඒ අම්මා වාගේම අතපය තියෙන කය තියෙන දරුවෙක් ඉපදුනා වාගේ ඒ කර්මයේ තිරින් ලස්සනට උත්පත්තියක් අට ගන්නවා ඵලයක් අට ගන්නවා මව් ස්වභාවය ගන්නවා හේතුව නිසා ඵලයක් අට ගන්නවා එහෙනම් මේ චෛතසිකය තුළ තියෙන මේ කාලය කොච්චර ගැඹුරු ධර්මයක්ද සෑම දෙයක්ම කාලය මත තීරණය වෙන එකක්. ඒක තමයි මේ පංච මේ ධර්මයන් තුළ අපි ඉස්සෙල්ලාම කාලය ගැන කතා කළේ. මේ පස්මා බැලුම් බලනවායි කියලා කියන මේ ධර්මතාවය තුළ ඉස්සෙල්ලාම කියන්නේ කාලය කාලය නැත්තම් මොකවත් නැහැ. කාලය නැත්තම් පීඩනයක් නැහැ. පීඩනයක් නැතුව කම්පනයක් නැහැ. කම්පනයක් නැතුව තරංගයක් නැහැ. තරංගයක් නැත්තම් පරමාණුවට වඩා පොඩි අණු නැහැ. ඒ අණු නැත්තම් පරමාණු හැදෙන්නේ නැහැ. පරමාණු හැදෙන්නේ නැත්තම් අණු හැදෙන්නේ නැහැ. අණු හැදෙන්නේ නැත්තම් සතර මහා භූත නැහැ. සතර මහා භූත නැත්තම් මේ ලෝකේ නාම රූප නැහැ. නාම රූප නැත්තම් ඇලීම් ගැටීම් නැහැ. විඥාන නැහැ. මොකවත් නැහැ. ඉස්සභාවය ඉවර වුණා. පැවැත්මක් නැති වුණා. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ කාලය කියන මේ මහා භූතය අපි හඳුනගන්න ඕනේ. අන්න අපි ඉස්සෙල්ලාම ඉගෙන ගත්තා පඨවි භූතය, ආපෝ භූතය, වායෝ භූතය, තේජෝ භූතය, ආකාශ භූතය, දැන් ඉගෙන ගත්ත හයවෙනි භූතය කාලය කියන භූතය. එහෙනම් මේ කාලය කියන භූතය එහෙනම් කම්පණයටපත් වෙනව නේද? එහෙනම් පීඩන භූතය ඒ පීඩන භූතයා නේද නාම රූප බවට පත් වෙන්නේ. එහෙනම් නමක් ඇදිලා රූපයක් ඇදිනවා නාම රූප භූතයා. ඇලීමේ භූතයා, ගැටීමේ භූතයා, අභිභවායමේ භූතයා. අන්න බලන්න ලෝභ භූතයා, ద్వේෂ භූතයා, මෝහ භූතයා, රාග භූතයා මේ හැම කෙනාම භූතයෝ නේද? එහෙනම් මේ චෛතසිකයේ තුල මේ හැම භූතයක්ම ඉන්නවා. මේ විදිහට බැලුවාම දෙතිස්මා භූතය අන්තර්ගත වෙච්ච භූතෙක් තමයි මේ චෛතසිකය ඕනම චෛතසිකය තුළ ඇලීම නැද්ද ද්වේෂය තියෙන කෙනෙකුට අපි කියනවා දිට්ඨි සම්ප්‍රයුක්ත දේශසාගත සිතක් ඒකේ ඇලීමක් නැහැ ගැටීමක් තියෙන්නේ නැහැ ද්වේෂයට ඇලෙනව නේද පලිගන්න එයා කැමති නේද වෛරයට කැමති නේද එහෙනම් වෛරයට ඇලිලා ද්වේෂයට ඇලිලා පලි ගන්න එක්කෙනාගෙන් එයා ගැටුණට පලි ගන්න කෙනාට සාපේක්ෂව ගැටුමක් නමුත් එයා द्वේෂයට ඇලිච්ච ස්වභාවයකුත් තියෙනවා ඇලිලා නිසානේ द्वේෂය අත්හරින්නේ නැත්තේ එයා තුළ පීඩනයක් නැද්ද පීඩනයකුත් තියෙනවා කම්පනයක් නැද්ද කම්පනයකුත් තියෙනවා මේ වෛරය, द्वේෂය පවතින කාලයකට ආයසයකුත් තියෙනවා. එහෙනම් මේක ඇති වෙවි නැති වෙනවා හැම තිස්සෙම වෛරෙන් ඉන්නේ සමහර වෙලාවට සන්තෝෂෙන් ඉන්න වෙලාවලුත් තියෙනවා ඇති වෙලා නැති වෙලා ඉන්න නිසා ඉඩසක් තියෙනවා අවකාශ ධාතුවකුත් තියෙනවා මේක විනිවිද තරහා යන බව දකිනවා ආලෝක ධාතුවකුත් තියෙනවා චෛතසික වලින් ඇති වෙලා ගලාගෙන යන නිසා වායෝ ධාතුවකුත් තියෙනවා වායු ස්වභාවයක් තියෙනවා මේ නිසා කම්පණයටපත් වෙලා මේ කය පුරාම මේක දැනෙනවා අන්න මේක දැනෙන නිසා ආපෝ ධාතුවකුත් තියෙනවා කොහමද ලෙඩ වුණාම කපනකොට කොටනකොට නැවුම් දානකොට බේත් දෙනකොට මේ කම්පණයෙන් වේදනාව දැනෙනකොට දැන් පටවි ධාතුවකුත් මේකේ තියෙනවා එහෙනම් මේ දෙතිස්මා තලයෙන් ඇතිවෙන හැම ධාතුවක්ම හැම පරමාණුවක් තුළම ගුණාංග 32ක් තියෙනවා චෛතසික හැම එකක්ම 121ක්ම මේක තුල අන්තර්ගතයි. මේ කාලය කියන භූතය මා විශාල සේවාවක් කරනවා මේ ලෝකයේ හැම දෙයක්ම මේ කාලය කියන භූතය තමයි මේ නාම රූප ධර්මය වෙනස් කරන්නේ මේ කාලය කියන භූතයට විතරමයි පුළුවන් මේ ලෝකයේ තියෙන සෑම ධර්ම කාරණාවක්ම වෙනස් කරවන්න මේ ලෝකේ අපට මොකවත් කරන්න බෑ දැන් බලන්න අපි භාවනා කරනකොට ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට අපිට එකපාරටම සිතවිල්ලක් ඇති වෙනවා ඒ සිතවිල්ලට සමවැදිලා බලන්න එක කොච්චර වෙලා තියෙනවද කියලා පැයක් පියයි දෙකක් පියයි තුනක් පියයි වැඩි මොන සතියක් පියයි වැඩිම වුණොත් අවුරුද්දක් තියෙයි. තවත් වැඩිම වුණොත් අවුරුදු 7ක් තියෙයි. කොහොමද මේ අත්වෙනි අවුරුද්ද පව වෙනකොට ඒ චෛතසිකේ නැහැ. එහෙනම් ජම්ම වෛරය උපරිම කාලය කොච්චරද? අවුරුදු 7යි. මේ ලෝකයේ තියෙන විශාලම රාගය මේ කාම ආසාවේ උපරිම කාලය කොයිද කොච්චරද? අවුරුදු 7යි. අතෙන් මේක සංසිඳිලා යනවා, විනාශ වෙලා යනවා. ඒකයි මේ අත් අවුරුද්ද කියලා කියන්නේ රාත් වෙන්න සුදුසු කාලය. අවුරුදු 7ක් යනකොට ලෝභ දේශ මොහ රාග ඔක්කොම නැති වෙලා අත් අවුරුද්දේ එයා සම්පූර්ණ වෙනස් වෙලා රාත් වෙන්න සුදුසු වෙලා අවුරුදු 3ේදී 4ේදී රාත් වෙන්න බෑ. හේතුව තාම මේක නිරෝධ වෙලා නැහැ. එහෙනම් මේක නිරෝධ වෙන්න උපරිම කාලය අවුරුදු 7ක් යනවා. එහෙනම් අපට දැන් තියෙන වයසත් එක්ක බලනකොට නිරෝධ වෙන කාලය අභිභවාගෙන ගින් ගම් වතුර ඔළුවට හොඩින් ගින් එහෙනම් මේ ඉටුපැයට මේක නිවන්න පුළුවන් කාලය පරිපූර්ණයි එහෙනම් මේ කාලයේ පවතින ක්‍රමවේදය අපි දැනගත්තා මේ කාලයේ පවතින ස්වභාවය අපි දැනගත්තා මේ කාලය මේ න්‍යාස්තියේ පීඩනය මත තීරණය වෙන ධර්මතාවයක් එහෙනම් මේ කාලය ඕනම වෙලාවක වෙනස් කරන සුළුයි එහෙනම් මට භාවනාව වැඩෙන්නේ නැහැ. මට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. මට ප්‍රඥාව පාළ වෙන්නේ නැහැ කියලා කම්පණයටපත් වෙන එකද සුදුසු කාලයට ඉඩ දීලා වීරිය තව තවත් ප්‍රගුණ කරගෙන භාවනාව තව තවත් දියුණු කරගෙන වැඩිපුර කාලයක් ගුණධර්ම වඩ아가ගෙන මේ මාර්ගයේ යනකොට මේ සෑම තරංගයක් තුලම තියෙනවා න්‍යස්තියේ කාලය තීරණය වෙලා මට මාර්ගඵලයක් නැහැ මට ප්‍රඥාවක් නැහැ මට භාවනාව වැඩෙන්නේ මගේ ಗುಣධර්ම වැඩෙන්නේ කියන මේ සෑම චෛතසිකය තුළම න්‍යස්තියක් තියෙනවා. ඒ ඔක්කොම අණු වලින් ඇදිච්ච තරංග. ඒ න්‍යස්තියේ පීඩණය මත කාලය වෙනස් වෙනකොට මට මාර්ගඵලේ නැහැ කියන එකත් මාර්ගඵලයක් නේද? මේක කලින් වැටුන්නේ නැහනේ. මට මාර්ගයේ කවදාවත් වැටුන්නේ නැහැ කියන එක දැන් වැටෙනවා නම් මේක ප්‍රඥාව නෙමෙයිද? මේක අවබෝධය නෙමෙයිද? අර පුතුජන ස්වභාවය ඒක දැනගෙන නැතුව හිටියා දැන් දැනගත්තා මේක දියුණුවක් නෙමෙයිද ප්‍රගතියක් නෙමෙයිද මට භාවනාව වැඩෙන්නේ කලින් භාවනාව කවදාවත් කළේ නැහැ ඒ නිසා වැඩුන්නේ දැන් භාවනා කරපු නිසා නේද වැඩෙන්නේ නැති බව දැනගත්තේ ඒක මේ භාවනාවෙන් හම්බෙච්ච උත්තරීතර ප්‍රතිඵලයක් නෙමෙයිද එහෙනම් වැඩෙන්නේ නැති බව දැනගත්තේ මේ භාවනා කරපු නිසානේ එහෙනම් ඒ ප්‍රතිඵලය ගැන හිතලා සන්තෝෂ වෙන්න පුළුවන් නේ අන්න බලන්න මේ තාපසවරයා මේ ආර්ය උත්තමයා ආස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉන්නකොට එයාට මේ වගේ নানা ප්‍රකාර ප්‍රඥාවන් පහළ වෙනවා. එහෙනම් එයා ප්‍රත්‍යක්ෂ කළා කාලය මත තීරණය වෙන ධර්මය කාලය විසින් තීරණය කළයි තථාගතයන් වහන්සේට අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කරලා දුක් විඳලා මේක ප්‍රත්‍යක්ෂ කරන්න තිබුණා. ඒ මහා බෝසතාණන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂයක් කොච්චර ඇටමස්ලේ නාරදන් දුන්නත් ඒ උත්තමයන් වහන්සේට බැරි වුණා එක දවසකට කලින් රාත් වෙන්න එක දවසකට එක පැයකට කලින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්න හේතුව කාලය තීරණය වෙලා ඉවරයි එහෙනම් ඒ මාබෝසතාණන් වහන්සේ ඒ කාලය සම්පූර්ණ වෙනකන් ඒ අන්තිම තප්පරය වෙනකන් ඉවසන්න ඕනේ වෙන කරන්න දෙයක් නැහැ එහෙනම් අපි කරගත්තා වූ කර්මය, අපි කරගත්තා වූ පාප කර්ම, අසත්පුරුෂ ක්‍රියාකාරීත්වය අන්න අපේ නිවන තීරණය කළා. අපේ ಗುಣධර්ම වැඩිලා පරිපූර්ණ වෙන කාලය තීරණය කළා. මාර්ගඵල වලින් සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මේ ඵලවල්පත් වෙන කාලය තීරණය කළා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අවුරුදු 6ක් ඉවසා වදාලා වාගේ අපේ කර්මයේ කාලය පරිපූර්ණ වෙලා මේ මාර්ගඵලවලටපත් වෙලා සංසාරයෙන් එතර වෙනකම් අපි කන්ති පාරමිතාව පුරන්න ඕනේ මහා සාගරයටත් වඩා මේ ප්‍රමාදයේ තමන්ගේ කර්මයේ ප්‍රමාදයේ නේද තමන්ට මාර්ගඵල නැත්තේ තමන්ගේ අකුසල කර්මවල පීඩනය නිසා නේද ප්‍රඥාව පාළ වෙන්නේ නැත්තේ සීලය පරිපූර්ණ වෙන්නේ නැති නිසා නේද නිවෙන්න මරාත් ඵලයටපත් වෙන්නේ නැත්තේ විමුක්තියටපත් වෙන්නේ නැත්තේ ಗುಣධර්ම වැඩිලා නැති නිසා නේද? එහෙනම් මේවා තමන් විසින් තමන් කරගත්තා මිසක් තවත් කෙනෙක් කරලා පූජා කරපු එකක්ද නෑ නේද? එහෙනම් අපේ ජීවිතය තුළ තිබෙන සියලුම අඩුපාඩු තමන් විසින් අදනකොට අන්න අර නියස්තියේ තියෙන කාලය වෙනස් වෙනවා. තමන්ගේ ජීවිතයේ ಗುಣධර්ම වඩනකොට අන්න ಗುಣධර්ම වලින් වැඩෙනා වූ ඒ උත්තරී මනුෂ්‍ය ධර්ම අපිටලින් ස්ථාපිත වෙනවා. එහෙනම් සිල් ටික දැන් ඉඳලා පරිස්සම් කරනකොට සිල් ආරක්ෂා කරනකොට ශ්‍රවණය කළාපු සීලයට අනුව මේ ජීවිතය අඩගස්සනකොට අන්න මාර්ගඵල ක්‍රමක්‍රමෙන් ලැබෙන්න පටන් ගන්නවා. එහෙනම් මේක වඩා වඩා යනකොට ලැබෙනවා මිසක් මට ලැබෙන්නේ නැහැ කියලා දුක් වුණාට ලැබෙන එකක් නෙමෙයි. වීරිය ගන්න ඕනේ. මට මේක ලැබෙන්නේ නැත්තේ මගේ අඩුපාඩු වැඩි. එහෙනම් අඩුපාඩු තියාගෙන ලැබුණ නැහැ කියලා නඩු දැම්මට හරියන්නේ ඒ නඩුව අහන්නේ නැහැ. ඒක කතා කරන්න පෙරක දෝරුවෝ නැහැ. හේතුව ඒ නඩුව දකින්නකොටම නඩුව පරාද වෙච්ච නඩුවක්. ඒ නඩුවට කාලෙ ගෙවන්නේ තීන්දුව දීලා නිකන් ඉන්නවා. මට මොකවත් ලැබුණ නැහැ. ලැබුණ නැත්තේ මොකවත් ලැබුණ නැති නිසා උත්තරේ එච්චරයි. තාම මට මාර්ගඵලයක් හම්බුන්නේ නැහැ. මාර්ගයේ යන්න එපා. ඵලයක් ලැබෙන්න උත්තරේ එච්චරයි. ප්‍රඥාව කියලා හැමදාම ඇහෙනවා. හැබැයි ප්‍රඥාව ලැබුන්නේ නැහැ. ප්‍රඥාව ලබන්නේ නැත්නම් ප්‍රඥාව ලැබෙන්නේ නැහැ. උත්තරේ එච්චරයි. එහෙනම් ප්‍රඥාවට අදාළ අත්තරීමේ පාරමිතා පුරුණ කෙනාට ඒකාන්ත වශයෙන් ලැබෙනවා. සිල් ආගෙන හිටියට වැඩක් නැහැ. සිල් රකින්න ඕනේ. එහෙනම් විහාරස්ථානයේ සිද්ධියක් අපි උදාහරණයක් වශයෙන් කතා කළා. පන්සිල් කැඩිලා සෑම වචනයක් තුලින්ම සෑම සිතවිල්ලක් තුලින්ම සෑම චර්යාව තුලින්ම පංචිල් කැඩෙනවා නම් මාර්ගඵල ලැබෙන්නේ කොහමද? මාර්ගය වඩන්න එපාය ලැබෙන්නේ වඩලා නැහනේ හැමතැනම පංචිල්නේ කඩලා තියෙන්නේ. එහෙනම් තමන් පංචිල් කඩලා මාර්ගය වඩන්න නැතුව අවුරුදු පාක් මේක ඇයෙනවා. හැබැයි කොයි මොකවත් නැහනේ. ඉතින් වඩන්න එපාය. නිකන් හිටියට ලැබෙන්නේ මේ පතල ආරන්න ඕනේ. මේ පතල කැණීම් කරන්න ඕනේ. ඉල්ලම ඔයාගෙන ගරන්න ඕනේ. එතකොට තමයි ඉදම්පි ධම්මේ රතනම් පණීතං ඉදම්පි සංඝේ රතනම් පණීතං මම සංඝ රත්නයක් වෙන්නේ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරපු මාර්ගඵලලාභී සංඝයා ධර්ම රත්නයක් බවට පත් වෙන්නේ එහෙනම් අපි මේ ගමන යනකොට ගොඩාක් සංවර වෙන්න ඕනේ සිත කය වචනය තුලින් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල හැම චර්යාවක් කෙරෙහිම ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ සීල සමාධි ප්‍රඥා කියන ගුණධර්ම වඩන්න ඕනේ සෑම මොහොතක්ම අපේ එක ಗುಣධර්මයක් වඩන්න පාවිච්චි කරන්න ඕනේ. සෑම විනාඩියක්ම අඩුවක් අදන්න පාවිච්චි කරන්න ඕනේ. මේ විදිහට අපේ සංසාර ගමන, මේ ආර්ය ගමන අපි පරිපූර්ණ කරන්නේ නැත්නම් අපි මේවා ශ්‍රවණය කරගෙන ඔයේ කකා බෙබී ඉන්නවනම් අපි මේ චරිතයකින් පිළිබඳව සංසාර බය පිළිබඳව මොකවත් කරන්නේ නැත්නම් නැවත ඉපදීම කාටවත් වළක්වන්න බෑ. බණ ලක්ෂ කෝටියක් කිව්වත් වැඩක් නෑ. ඒ කාන්ත වශයෙන්ම අපි නැවත ඉපදෙනවාමයි. එහෙනම් අද හිඳලා අපේ ආර්ය ජීවිතය තුළ අපි තවත් ප්‍රයන්තයක් ඉදිරියට යමු. තවත් අපේ වීරිය වැඩි කරමු. අද හිඳලා මේ කාලයට අනුව හැමදේම තීරණය වෙලා එහෙනම් මම මේ කාලයට අනුව වැඩ කරනවා එහෙනම් මේ කාලයේ තථාගතයන් වහන්සේට පරද්දන්න බැරුව ගියා අවුරුදු 6ක් ඒ කාන්ත වශයෙන්ම ඉන්න සිද්ධ වුණා. එහෙනම් මමත් පුළුවන් තරම් කන්ති පාරමිතාව පුරනවා සෑම අඩුවක්ම අදනවා සෑම මොහොතක් තුළම නිස්සබ්ද මම ಗುಣධර්ම වඩනවා. ඒ විතරක් නෙමෙයි පන්සිල් කැඩෙන්න දෙන්නේ නැහැ සිතකය වචනය තුලින් සිතකය වචනය කඩනවා පන්සිල් කඩන්නේ මේ විදිහට වීර්ය වෙලා හොඳට දක්ෂ වෙලා උජුපටිපන්න වෙලා මුරුදු වෙලා කීකරු වෙලා යටාත්පාත් වෙලා මෛත්‍රියෙන් පිරීලා අද හිඳලා අලුත් ශ්‍රාවක ජීවිතයක් අපි ගත කරමු. අද හිඳලා මම තථාගතයන් වහන්සේගේ සරණාගතයෙක්, උන්වහන්සේගේ සද්ධර්මයේ සරණාගතයෙක්, ආර්ය මා සංඝයාගේ සරණාගතයෙක්, සාරිපුත්ත මොග්ගල්ලාන, උපාලි කාශ්‍යප කියන මා උත්තමයන් වහන්සේලා දේශනා කරපු ධර්මයේ පිළිපදන ශ්‍රාවක සංඝයෙක් මම හද ඉඳලා තුනුරුවන් සරණ යමි. අද ඉඳලා මාගේ අඩුපාඩු සියල්ල අදාගනිමි. අද ඉඳලා සිත කය වචනය සංවර කරලා සීලානුකූලව ජීවත් වෙමි. අද මම අලුතෙන් ඉපදුනා, නැවත උපසම්පදා වුණා, අද මම නැවත මාන වුණා කියලා පිතාගමු. අද ඉඳලා මේ තප්පරේ ඉඳලාම අලුත් ජීවිතයක් අපි ගත කරමු. මේ තප්පරේ ඉඳලාම මාර්ගඵල නිවන් අවබෝධය පිණිස අපි ජීවත් වෙමු මාර්ගඵල අවබෝධය පිණිස කටයුතු කරමු නිවන පිණිස පමණක් මුඛය ඇරලා කතා කරමු අද හිඳලා මාගේ ජීවිතය භාග්‍යතුන් වහන්සේට පූජා කළා පූජාම වේවා මාගේ කට මට ඕන විදිහට මම පාවිච්චි කරන්නේ මාගේ කය මට ඕන විදිහට ආශ්‍රය කරන්නේ මාගේ සිත මට ඕන විදිහට මම පරිහරණය කරන්නේ මාගේ සිත කය වචනය සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඉදිරියේ මම පූජා කළා පූජාම වේවා පූජාම වේවා අද ඉඳලා මම උන්වහන්සේගේ වචනේ උන්වහන්සේගේ කටින් කතා කරනවා අද ඉඳලා උන්වහන්සේට පූජා කරපු සිතින් උන්වහන්සේගේ නිවන පමණක් මම කල්පනා කරනවා උන්වහන්සේට පූජා කරපු කයෙන් උන්වහන්සේ කැමති විදිහට මම ඇසිරෙනවා නිවනට සුදුසු විදිහට මම නිවන් චර්යාවේ ධම්මචර්යාවේ ඇසිරෙනවා එහෙනම් හදේ ඉඳලා කල්පනා කරන්න මේ කට Tamanට අයිති නෑ. මේ සිත Tamanට අයිති නෑ. මේ බඹයක් විතර උස තියෙන මේ කයේ චර්යාව Tamanට අයිති නෑ. මේ ඉමිදිරි පාන්දර අපි මේ සිතකය වචනය භාග්‍යතුන් වහන්සේට පඳුරක්කොට පූජා කළා. එහෙනම් තථාගතයන් වහන්සේගේ මුඛයෙන් අපට ලෝභ දේශ මොහ රාග කතා කරන්න අවසර නැහැ. අද ඉඳලා අපි නිවන විතරයි කතා කරන්නේ. අද ඉඳලා වාග්යතුන් වහන්සේට පූජා කරපු සිතෙන් අපට කිසිම කැතකතාවක් හිතන්න කාලයක් නැහැ අවසර නැහැ. අපි හදින්දලා නිවන විතරක් කල්පනා කරනවා නිවන ගැන විතරක් සිහි කරනවා අද හිඳලා අපේ මේ බඹයක් විතර උස තියෙන කයෙන් අපට ඕනෑ විදිහට පංචකාමයන් පිනවන්න බෑ මේක අනවශ්‍ය විදිහට පාවිච්චි කරොත් පෞසිද්ධ වෙනවා භාග්‍යතුන් වහන්සේට පූජා කරපු සාංගික දේපලක් මේක එහෙනම් මේ කයෙන් මම ධම්මචර්යාවේ පමණක් ඇසිරෙනවා එහෙනම් මේ කාලය පිළිබඳ මේ ශ්‍රවණය කරපු ධර්මය, මේ කමඨාන, මේ අවබෝධය අපගේ මේ ආර්ය ජීවිතය සම්පූර්ණ කරත්වා මේ මාන ජීවිතය සම්පූර්ණ කරත්වා මේ ලබාපු මිනිසත් භවය ඒකාන්ත වශයෙන්ම විමුක්තියක් බවට පත් වේවා මේ ලබාපු මිනිසත් භවය තුළ ಗುಣධර්ම වලින් පිරීලා තථාගතයන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් බවට පත් වෙලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසීමට මේ ධර්ම දේශනාව කමඨාන මේ අවවාද අනුශාසනාව මේ ගැඹුරු දාර්ශනික අවබෝධය අපි සියලු දෙනාටම හේතු වාසනාම වේවායි කියලා සාදුකාරයක් වෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි